ආනන්ද මාහිම්කන්ද මහත්මයා සෝනන් තරුවන් සරණයි මේ අදත් ඔබ වහන්සේ ඉතාමත් වටිනා කරුණු ගොඩක් අපට ඉදිරිපත් කරේ <laughs> බොහොම පින් ස්වාමීන් වහන්සේ මේ අර ඔබ වහන්සේ ඇත්තටම මේ ගොඩාක් කරුණු වල මෙතන සම්බන්ධ වුණා අපටත් ඒක හරිම ශක්තියක් ස්වාමීන් වහන්සේ මේ අර ඔබ වහන්සේ දැන් මතක් කරන්නේ අන්‍යෝන්‍ය ප්‍රත්‍ය අන්‍යෝන්‍ය සම්බන්ධතාවෙන් ස්වාමීන් වහන්සේ ඒ ඒ අන්‍යෝන්‍ය සම්බන්ධතාවෙන් දැන් සතුන් සහ මිනිසුන් අතර තියෙන සම්බන්ධතාවයත් ඉතාමත්ම වැදගත් ස්වාමීන් වහන්සේ දැන් අපි ගොඩක් වෙලාට ඒවා සම්පූර්ණයෙන්ම අහක් කරලා දානවා මේ මට මතක් කරන්න හිතුනේ දැන් ওই මීමැස්සා කියන පුංචි සතා ස්වාමීන් වහන්සේ. දැන් මේ මීමැස්සන්ගෙන් මිනිසාට වෙන යහපත දැන් මම මේ ළඟදී කියවුවා මීමැස්සා කියන සතා අපි මොකක් හරි ලඩක් හරි හැදිලා ලෝකෙන් නැති වුණොත් දැන් අතන මීමැස්ස මීමැස්සන්ව ඉතාලම වේගේ මන්ද වේගේ නැනෝ. මොකද මේ ගහන බේත් නිසා රෝමේව නිසා. එතකොට මේ නැති වුණොත් ස්වාමීන් වහන්සේ අපේ අද තියෙන ආහාර ටික නැති වෙනන් පස්සේ මාස 3ක්වත් අපිට ජීවත් වෙන්න බැහැයි කියලා. මොකද ඒ තරමට මේ සතාගෙන් මේ මිනිස්යාගේ පැවැත්මට තියෙන බලපෑම. ඒ කියන්නේ මේ හිත කර බලපෑම. ඒ කියන්නේ සමස්ත පලදරීම මේ සියල්ලක් ඒ මත රඳා පවතිනවා. ඒ මත රඳා පවතින ස්වාමීන් වහන්සේ. නමුත් අපි ඊටාත්ම මේ මේ වගකීම් විරහිතව මේ සතුන්ව ඝාතනය කරනවා මේක එක මේ කියන්නේ වටපිටාව ගැන හැඟීමක් නැති නිසා. තවත් එකක් තමයි ස්වාමීන් වහන්සේ දැන් අපි ඔය ඔය සත්ව මේ බෝ කිරීමේදීම අපි සමාජ කියන්නේ මේ ස්වභාව ධර්මයට ඔබ වහන්සේ මේ විශ්ව ධර්මතාවය ගැන කියනකොට මතක් වුණේ ස්වභාව ධර්මයට විරුද්ධව සතුන් බෝ කරනවා ස්වාමීන් වහන්සේ දැන් අර මීමැස ගනි පැතේ කියන්නේ දැන් අපේ ලෝක ජනගහනයේ ඉන්නවා බිලියන 7ක් විතර 7.2ක් විතර. ඒතකොට බිලියන 75ක් විතර මේ ගොඩබිම සතුන් අලුතෙන් බෝ කරලා ඇති කරලා ඝාතනය කරනවා. ඒතකොට මෙතෙන්දී අර තිය සියලුම මේ මොනවද රිසෝර්සස් අපේ තියෙන සම්පත් අනවශ්‍ය විදිහට මේ કૃතිම ක්‍රියාවලිය සඳහා යොදවලා සාමාන්‍ය මිනිස්සුන්ට කණ්ඩ ආහාර නැතුව මේ <laughs> එහෙම ආහාරහිගතාවයකටත් අපි පත් කරනවා. ඉතින් ඒ වගේම පුදුමාකාර සාමාන්‍ය මිනිස්සුන්ට නිරෝගීව කන්නට තියෙන ස්වභාවික ආහාරය සත්තුන්ට කවලා ඊට පස්සේ උන් ඝාතනය කරලා අර විකෘති මාංශයක් ඊට පස්සේ ආවම මිනිස්සු අනුභව කරනවා. විකෘති මාංශයක්. දැන් ඒ විකෘති මාංශය අරන් මහ පුදුමාකාර ලෙඩ රෝගයි මොකද කියන්නේ කොලෙස්ටරෝල් තෙල් අරවා මේවා ඇන්ටිබයොටික් ඒවනේ මේ මේ අපි දාගන්නේ. ඉතින් මෙහෙම පුදුමාකාර දෙයක් මේ ලෝකෙ සිද්ධ වෙනවා ස්වාමීන් ඔව් දැන් මේ සම්බන්ධයෙන් අපි පොඩ්ඩක් කතා කරන්න හදනකොට මේ දැනුවත් කරන්න <laughs> දැන් අපි පෙරද තිබුණා මේ පොඩි Zoom සාකච්ඡාවක් පොඩි විවාදයක් ස්වාමීන් වහන්සේ. ඒකට මේ අපේ ලොකු බරපතල ස්වාමීන් වහන්සේලා පවා සහභාගී වුණා. ඉතින් ඒකෙදී දැන් අපේ මේ වගකීම් පැහැරීම ගැන මම මේ පොඩ්ඩක් කතා කරන්න නැති ස්වාමීන් වහන්සේ. එතෙන්දී මේ ඒකේ මම ඒ විවාදයේ ඒක ඉවර වෙලා ඒක මම YouTube එකට දැම්මා. මම ඒක දැම්මේ සතුන් අනුභවය පිළිබඳ විවාදය කියලා. එතකොට ඒකට ඒ සතුන් නන්ටු අපි සම්බන්ධයෙන් අනිත් පැත්තට කියන්නේ මේක හොඳයි කියලා අපේ බෞද්ධ මේ ලොකු බෞද්ධ කට්ටිය මේකට මට චෝදනා කරනවා ඇයි ඒකට සතුන් කියලා කියන්නේ අපි මස් නෙමෙයි කන්නේ සතුන් නෙමෙයිනේ මේ <laughs> ඇයි මේ වගේ වංචා කරන්නේ කියලා <laughs> මට චෝදනාවකුත් ආවා. එතකොට මම මම ඒතර ඇව්වා. ඒතර ඕගොල්ලෝ මේ වීව වන්නේ වී කන්නද බත් කන්නද කියලා. ඉතින් එහෙම තරමට අපේ අපේ වගකීම් පැහැර අරගෙන තමයි සවනද මේ අමුතුම ක්‍රියාවලියකට අපිම යෙදෙන්න. ඉතින් මට ඇත්තට මේක මතක් වුණ ඔබ වහන්සේට ගොඩක් මේ වගේ කරුණු මතක් කරනකොට අපටත් ඒක ශක්තියක්. මේ ඉතින් ඔබ වහන්සේට ගොඩක් පිං කියන්නේ කතා කරන සන්න. තව ගොඩක් කරුණු තියෙනවා මම අනිත් කටට ඉඩ දෙලා පුළුවන් වුණොත් කතා කරන්න සන්න. දරන සන්න. දරන සන්න. ඔබතුමා මතක කරපු කාරණේ ඇත්තටම ඉතාම වැදගත් වෙනවා. මොකද මේ මේ සමස්තය කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේ ගව පාලනය වගේ කාරණා ඒවා ප්‍රතික්ෂේප කරලා නැහැ. හැබැයි ගවය පාලනය කරනවා නම් ඒක කල යුතු රටාව. ඒ සතුන්ට හිංසා කරන්නේ නැතුව, පීඩා කරන්නේ නැතුව, කලට වේලාවට කෑම ටික දීලා, විවේකයේ දීලා, ඒ තරමට බුදුරජාණන් වහන්සේ ඒවා ගැන කතා කරලා තියෙනවා. මොකද තමන්ගේ පැවැත්ම සඳහා ඒ සතාව යොදා ගන්නවා නම් ඒ අයගේ පැවැත්ම ගැනත් බලන්න ඕන. දැන් ආයුර්වේදය එහෙම තියෙනවා. අපි හිතමුකෝ දැන් යම් තැනක නරක් වෙච්ච ලේ තියෙනවා නම් අර රත්තරන් පාට වගේ කූඩැල්ලෝ බෙහෙත් කූඩැල්ලෝ කියලා කියන්නේ. එතකොට මේ බෙහෙත් කූඩැල්ලා අරගෙන ඒ අර නරක් වෙච්ච ලේ තියෙන තැන පොඩ්ඩක් paludu කරලා එතනින් තියනවා. ඉතින් දැන් පස්සේ අර අර ලේ ටික ඔක්කොම අදිනවා. එතකොට සල්ල කර්ම කරන්න බැරි තැන් අර. එතකොට ඒ ලේ ටික ඇද්දන් පස්සේ ඌ ඌ එහෙම විසිකලා නිකන් ඉන්නේ නැහැ. ඊට පස්සේ අර ලේ ටික වමාරනයි සතාගේ. ඊට පස්සේ බෙහෙත් ඖෂධ වලින් සෝදනවා. එහෙම කරලා තමයි ඒ සතා මුදා හරින්නේ. මොකද ඒ සතාගේ ජීවිතය රැකෙන්නේ නැත්නම් අර විස සහිත ලේ ඇදපු ගමන් ඒ සතා විනාශ වෙනවා. ඉතින් ඒ සතා ඉතින් එක සතෙක්නේ දෙන්නෙක් නෝක විනාශ වුණාම මොකද කියලා එහෙම කරන්නේ නැහැ. ඉතින් ඒක තමයි මේ සෝබාධම් රීතිය. ඉතින් එදා කාලේ ගහකින් අපි හිතමු වෛද්‍යවරයෙක් ගහකින් අත්තක් කපා ගන්නවා නම් පොතු ටිකක් ගලව ගන්නවා නම් මුලක් ගලව ගන්නවා නම් ඒ ගහ ගහ ළඟට ගිහිල්ලා নমස්කාර කරලා පිරුවටයක් මේ එලලා ඊට පස්සේ තමයි අර අර විදිහට নমස්කාර කරලා මේ සබාධමෙන් ඉල්ලීමක් කරනවා මේ රෝගය සුව කරගන්න මට මේ පොතු ටික ගලව ගන්න ඉඩ දෙන්න. ඉතින් මේ කවුරුවත් මේකට බාධා කරන්නේ කවුරුවත් ඒකට හිංසා කරන්නේ පොතු ටික ගලව ගත්තයි කියලා. නමුත් එහෙම තමයි සෝවාදහමත් එක්කලා තිබිච්ච ගනුදෙනු. ඉතින් අද එහෙම මොකක්වත් නැහැ. කෙලින්ම කැපුවා, කෙටුවා, ගත්තා, ඉතුරු ටික වීසි කළා. ඉතින් ඒ තරමටම මේ මේ රීතිය අතික්‍රමණය කළා. ඒ කියන්නේ ඒකෙන් පිට පැනලා. ඉතින් හරියට මේ නීතිය හඳුනාගෙන කටයුතු කරනවා නම් ඒව තුල තියෙන ශක්තිය කොච්චරද කියලා දැන් ওই පහුගිය දවසක අපේ මේ දායක පවුලක ඉන්න මහත්මයෙක් එතුමාගේ තාත්තා හොඳ දක්ෂ වෙද මහත්මයෙක්. ඉතින් එතුමා කියනවා ඒ තාත්තා පුංචි කාලේ කියා දීලා තිබුණලු දැන් ඔය ගස්වල කුරුමිනියෝ කාලා අර පොල් ගොබ හැම බිම වැටෙනවනේ බිම වැටෙනකොට ඒකේ අර බර පැත්ත බිමට වැටුනහම එහෙම පොළවේ ඇනෙනවා. සමහර වෙලාවට ගහ කත්තක් කඩාගෙන වැටෙනකොට කොළ ටික උඩට හිටින අර උල පැත්ත බිමට ඇවිත් ඇනෙනවා. ඉතින් ඒ තාත්තා කියලා තිබුණලු එහෙම එකක් දැක්කොත් මේ මහීකාන්තාවගේ කටුවක් ඇනිලා එතකොට මේක මම ඉවත් කරනවා කියලා මෛත්‍රී සහගතව ඒක ගලවලා අයින් කරන්න. ඊට පස්සේ යම් දවසක කාගේ හරි උගුරක කටුවක් හිර වෙලා තිබුණොත් අර තමන් කරපු දේ සිහි කරලා අදිෂ්ඨාන කරලා තුන් පාරක් අත ගන්න අනිවාර්යෙන් කටුව ගැලවිලා යනවා. ඉතින් මේ මහත්තයා කියනවා හඳුන්නේ මම මේක අත්හදා බලලා තිනවා. ඒක 100ට 100ක්ම හරියට හරි කියලා. ඉතින් දැන් බලන්නකෝ දැන් අර දැන් මෙච්චර පොළවේ ගස් හැදිලා තියෙනවා. ඒවැ මුල් යටට බැහැලා තියෙනවා. ගල් පර්වත තියෙනවා. දැන් ඒ අතරේ අර පොඩි අතු කෑල්ලක් පොළවේ ඇනුනහම මේක මේ මහීකාන්තාවගේ කටුවක් කැල්ල කියලා මේක නිකන් පිස්සුවක් වගේ ඉන්නේ බැලුව බැලමට පේන්නේ. නමුත් අර ස්වභාවිකව ගහක් වැඩිච්ච එක වෙනයි මේ අත්තක් කඩාගෙන පොළවේ ඇනිච්ච එක වෙනයි. ඒතර මේ දෙකේ වෙනස හඳුනාගෙන කරුණා මෛත්‍රයෙන් මේ සබාධාමේ විකෘතිය යථා තත්ත්වයටපත් කරන්න යම්කිසි කෙනෙක් සංවේදීව කටයුතු කරනවා නම් ඒ තනත්තා ඒ ඒ පරිසරයට මුදා හරින ඒ මානසික බලය ආපහු තමන්ට ශක්තියක් හැටියට තමන්ගෙත් අන් අයගෙත් යහපත පිණිස යොදා ගන්න. ඉතින් මේකම තමයි අනෙක් අතට කුසල අකුසල කර්මය කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. එහෙමයි සරණ. ඉතාමත්ම පැහැදිලි මේ ඇත්තම මේ මේ සම්බන්ධතාවයන් ගැන දැන් අර තවත් හුඟක් වෙලාවට අපිට නිතර කියන ඇහෙන කතාවක් තමයි සවන්නාස මේ දැන් ඔය ක්‍රියාවලිය ගැන ඔබ වහන්සේ කියපු ඔය ඔය පරිසර ක්‍රියාවලිය ගැන කිසිම ආબોධයක් නැතුව අපි ස්වාමීන් වහන්සේලා පව බොහෝ දෙනෙක් මේ ලංකාවේ කියන එක තමයි මේ ඔය ආහාර ගින්න මන් දකින්න බෑනේ මේ <laughs> ඇයි ඔය ආහාරයක් ගැන ඔච්චර දඟලන්නේ එහෙම ඒ එහෙම කියේ නමුත් ඒකට මෙතෙන් මේ ආහාරය මෙතෙන් එන්නේ කොහොමද කොයිතරම් මේ මෙතන සත්ව හානියක් නැත්නම් පරිසර හානියක් එහෙම කිසිම දෙයක් ගැන අවධානය යොමු කරන්නේ නැතුව අර කන්න කෑමක් ගැන විතරක්ම කතා කරනවා. ඉතින් එහෙම එහෙම අර තමන්ගේ වගකීම් පැහැරීමක් කියලා මට දැන් ඔබ වහන්සේ කියවනේ අපේ වගකීම් සහ යුතුයකම් ගැන. කොයිතරම්නම් අපි යුතුයකම් පැහැරහරිනවද මේ කියන එකත් නේද සවන්නස ඒක කොයිතරම් සාධාරණ දෙයක්ද කියලා හිතනවා. ඒ වැදි දැන් ඕක වෙන්නේ ආනන්ද මහත්මයා දැන් සමහර වෙලාවට අර දැන් ඔවා සංවාදශීලී වෙනකොට යථාර්ථය දකින්න වෙනුවට ඒ අය අර නිකන් වචන මත විවාදේ දිනන්න. ඔව් ඊළඟට තමන්ගේ මතය දිනවන්නේ. ඉතින් අන්න එහෙම ආකල්පනේ අන්තිමට මතුවෙන්නේ. ඉතින් එහෙම මතුවෙච්ච ගමන් අපිට ඒ සත්‍ය හෝ ධර්මය හෝ මතු කරගන්න බැරි වෙනවා. ඊට පස්සේ අර වචනවල එල්ලලා අන්තිමට තමන් දිනන්න තමන් තමන්ගේ මතය තමයි ජයගත්තේ කියලා අන්න එහෙම තැනකට අන්තිමට ওই සංවාද යනවා. මෙහෙමයි. ඒකයි ගැටලුව වෙන්නේ. හොඳයි සවනද බොහොම පිං ඔබ සේරතුරන් සර්ණයි.